දැන් අපි සමතේ සමතේ වඩන දැන් සමත සමත භාවනා කරනකොට අපි සිහිය පිහිටවන හැටි අපි කතා කරනවා සති නිමිත්ත අපි දන්නවා අපි සති නිමිත්ත හිත තබා ගන්නවා ඒක අපි සිත දකින ආකාරය කියලා ගොඩක් අය ඒකට දැන් ඒක ඒක කියලා හිතාගෙන ඉන්නවා දැන් සති නිමිත්ත පිහිටව ගන්න එක තියෙනවානේ හිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එක මෙතන අති සියුම් තැන් ටිකක් තියෙනවා පැහැදිලි කරන්න. දැන් ඒ සති නිමිත්ත තියාගන්න එක මේ ඇත්තටම මේ ඒක නෙමෙයි මේ විදර්ශනා වඩනකොට යෝගාවචරයේගේ මූලික අවස්ථාව වෙන්නේ. සාමාන්‍යයෙන් හිත විසිරෙන්නේ නැතුව අර චිත්ත ඒකාග්‍රතාව පවත්ව ගන්න එක හරි. චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් සක්මන් කරනකොට එහෙම නැත්නම් ඔසවනවා, තබනවා කියලා සමතේකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරියව්වට හිත තියාගන්නත් පුළුවන්. සමතේ ගැන අපි අපි හිතනවා සාමාන්‍ය අවබෝධයක් තියෙන ඕන කෙනෙකුට. හිත විසිරෙන්නේ නැතුව තබා ගන්නවා කියනකොට. හැබැයි මේ සිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එක සතිය පිහිටීම කියන එක හරි. ඒක අපේ මූලික අවස්ථාවේ හැමෝම දන්න දෙයක්. සමත සමාධියටත් ඒ උපනිශ්‍රය වෙනවා. නමුත් අපිට ඕනේ සමත සමාධියක් නෙමෙයි. ඒක වේදයේ තුලක් තියෙනවා. ලෞකික සමාධි ගැන අපි ගොඩක් අපේ හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා හැමෝම ගිහි පැවිදි දෙපාර්ශ්වයේම බොහොම ප්‍රචලිතයි. භාවනා පන්ති ඕන තරම් තියෙනවානේ. හැම එකම සතිය වඩනවානේ. ඒක අපි දැන් ප්‍රසිද්ධ කාරණාවක්. හැබැයි ඒකද මේ අපි කියන විදර්ශනා සමාධිය තුළ යෝගාවචරයේ භූමිකාව. විදර්ශනා සමාධිය කියන එක මේ සමාජයට තාම හරියට අවදි වෙලා නැහැ. දර්ශන ඥාණයෙන් මේ අවදි වෙන්නේ. මේ දර්ශන ඥාණයටම තමයි උපනිශ්‍රය වෙන්නේ. මෙන්න මෙතන අපි එතකොට ප්‍රධාන කී එක වෙන්නේ දර්ශනේ. ඒ කියන්නේ අපි මොන වැඩේ කරනවද අපි අපි හිතමු අපි කම්කරුවෙක් අපි කියමු ගිහි කෙනෙක් කම්කරුවෙක් කියලා කම්කරුවෙක් කුලී වැඩ කරන කෙනෙක් එයාටත් මේ මග තියෙනවා කිසිම බාධාවක් නැතුව කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා මාර්ගය හරියට යමෙකුට ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා නම් එයා දන්නවා නම් යා යුතු මාවත ලිපිනේ එයා අවසන්ට ගිහින් තියෙනවා නම් අන්නේ අන්නේ භික්ෂුව එහෙම නැත්නම් ඒ උතුමන් වහන්සේ ඒ ආර්යයන් වහන්සේට පුළුවන් තව කෙනෙක් ඒ මගේ එක්කගෙන එන. අතින් අල්ලන් එන වගේ එක පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේක හොඳින් දකින්න ඕනේ තැනක්. මේ ඔව් ඔබ වහන්සේ මේ කමඨහනක් මෙතන දේශනා කරන්නේ ඔබ වහන්සේත් ඒක අහගෙන කමක් නැහැ. ඇහෙනවනේ? ඔව්. ඔව් අහගෙන ඉන්නවම හොඳයි. එතකොට මේ මේ දැන් මේ සතිය වඩනවා කියන එක අපි දැන් කිව්වේ. ඒ කියන්නේ ඔබ වහන්සේ මයික් එක මියුට් කරන්න මියුට් කරලා තියාගන්න මේ එතකොට මේ සමතේ තුල අපි මේ සතිය පිහිටවන කියන එකේදී ආසමත නිමිත්තක සිත තබා ගන්න එකනේ කරන්නේ අපිට බුදු පිළිමේ හිත තබා ගන්නත් පුළුවන් බුදු පිළිමේ ඉදිරියෙන් වාඩි වෙලා එහෙම නැත්නම් කොතනක හෝ ඉන්න තැනක ඉදිරියෙන් තියෙන නිමිත්තක සිත පිහිටව ගන්න පුළුවන් සක්මනේ වගේ නම් ඔසවනවා තබනවා කියලා සිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එකයි තියෙන්නේ. නමුත් මේ විදර්ශනා සමාධිය ලබන විදර්ශනා භූමිකාව තුළ මූලික අවස්ථාව වෙන්නේ එයම නොයි. ඒ තුලින් මතුවන අවස්ථාවක් තමයි. ඒ තමයි සිතට එන සෑම සිතට සිතුවිලි ඇති වෙනවා සාමාන්‍ය ස්වභාවයක්. අපි මේ ආයතන ටික දකින්න එක තමයි මූලික අවස්ථාව. සිහියක් තියෙනවා. 100ක් තියෙනවා. දැන් අපිට අපිටම හුලඟ ඇවිල්ලා වදිනවා. මේක කාය විඥාන සිතක්. කාය ප්‍රාසාදයක්. එතකොට අපි හිතමු අපේ මේ පොළවේ කකුල වදිනවා. එතකොට ඒක කාය ප්‍රාසාදයක්, හදගතිය. එතකොට අපි හිතමු දැන් අපිට මොන හරි පේනවා දර්ශනයක්. එතකොට එතන චක්කු ප්‍රාසාද සිතක්, චක්කු විඥාන සිතක්. එතකොට සද්දයක් ඇහෙනවා. සෝත විඥාන සිතක්. එතකොට ගන්ධයක් දැනෙනවා. දැන් මේ වගේ රස දැන අපි මේ ගොඩක් වෙලාවට කියනවා. මෙතන Tamanට පුළුවන් නම් සතර ඉරියව්වෙම හැම මොහොතෙම සිතක් උපදිනවා. එහෙනම් ඒ උපදින සිත දිහා බලන් ඉන්නවා කියන එක ඕපපාතිකව කරන එකක් නෙමෙයි. හොඳට හොඳින් සිහිය තබා ගන්න ඕනි කාරණාව තමයි මේ විදර්ශනා යානිකයා කියන්නේ සමත යානිකයාගේ භූමිකාවට වැඩිය ගොඩක් වෙනස්. විදර්ශනා සමාධිය කියන්නේ සමත සමාධියක් නන් නෙමෙයි. මේක සෙල්ලමකුත් නෙමෙයි. මේක නිකන් අර නිකන් මේ මේ අපේ ජීවිත කතාව නිසා අපිට පොඩි කාලයයි තියෙන්නේ. ඒක නිසා අපිට මේව අවුල් කරගෙන ආයි හදා ගන්න කාලයක් තියෙද කියන දන්නේ කොයි මොහොතේද දන්නේ හුස්මට ඒක නිසා අපි ආයුතු මාවත ලිපිනය ඍජුවම නිවැරදිවම හඳුනාගත යුතුයි. ඒකත් එක සෙල්ලම් කරන්න කාටවත් බෑ. ඒක විහිළුවට ගන්න පුළුවන් තැනකුත් නෙමෙයි. හැබැයි හරිම සරලයි. ඒ සරල වැඩිකම නිසාමයි අවුල් කරගන්නේ. විපස්සනාව කියන්නේ කොහොමද? විදර්ශනාව කියන්නේ කොහොමද කියන එක. අපිට පොත්පත්වල තියෙන අපි පැත්තකින් තියමු ඒවා ඒ ඒගොල්ලන්ට ඒවා විසඳ ගන්න දෙමු. අපි සත්‍යයටම ප්‍රායෝගික පැත්තට අපි ආපු පාරක් අපි ආපු පාර තුල අපි තව කෙනෙක් ඒ පාරේ ආවොත් මේ මගේ එන බව අවසානයේට යන බව අපි හොඳටම දන්නවා. ප්‍රත්‍යක්ෂනේ එහෙනම් දන්නවා. එහෙනම් තව කෙනෙකුටත් ප්‍රත්‍යක්ෂ වෙන බවක් දන්නවා. නම් මේකේ පළවෙනිම දේ තමයි පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ දර්ශනය. ඒ දර්ශනය තුල කරන දේ අපිට අපර භාග ප්‍රතිපදාවේදී ඒ දර්ශනය තුල කරන දේ එතනදි කරන්න බෑ. ඒක ඉස්සෙල්ලා දැනගන්න. හැබැයි පූර්ව භාග ප්‍රතිපදාවේ දර්ශනයේම දිගුවක් විතරයි අපර භාග ප්‍රතිපදාව කියන්නේ. ඒ කියන්නේ බාහිර ඇත්තක් නෙමෙයි මේ සියල්ලම සිතම බවත් මේ පේනවනේ මේ හිතනවා කියන එකත් චිත්තේන නියති ලෝකය කියන එකත් එහෙමනම් මෙතන මෙතන තියෙන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස වලින් එන ප්‍රසාද වලින් උපදින ආයතන වලට මැවෙන ලෝකයක් සලායතන ලෝකෝ ලෝකෝ කියන තැනටයි එනවා ප්‍රායකයි දැන් මේක දකින්න ඕනේ සලායතන ලෝකේ අනේක විදර්ශනාවට අයිති. ශබ්දේ, වර්ණේ, ගන්ධේ, රස. ඔබ වහන්සේ මයික් එක මියුට් කරන්න. අහ දැන් ශබ්දේ, වර්ණේ, ගන්ධේ, රස. එතකොට මේ එතන එතන අපිට දැන් හැම මොහොතෙම සිතක් උපදිනවා. එතකොට මේ උපදින හැම මොහොතෙම සිතක් හට ගන්නවා. හැම මොහොතෙම සිතක් හට ගන්නවා. එතකොට ඒ ඒ සිතට 100ක් පවතිනවා. ඒ සිතට 100ක් පවතිනවා. 아무තෙන් හිතන එකක් නෙමෙයි. මේක බොහොම සරලව ගන්න ඕන. දැන් ආවිදිනවා. මොන හරි කටයුත්තක් කරනවා. ආමදිනවා. ඕනම දෙයක් සැතපෙනවා. ඕනම දෙයක්. සිතක් අමුකේ සිතක් ඉපදලා තියෙන අය සිතට තියෙන සිහිය විතරයි මේකේ කතා කරන්නේ. 아무තෙන් කරන දෙයක් නෙමෙයි. විපස්සනා කියන්නේ සිත දිහා සිහියක් අවදි වෙලා තියෙන එකට විතරයි. සිතට සිහියක් අවදි වෙලා තියෙනවා. ඒ අවදි වෙන සිහියයි දිනු වෙන්නේ. ඔක විපස්සනා කනික සමාධිය කියලා අපි දීපු දේශනා මාලාවේ ප්‍රධානම දේ. මේක මේක හොඳින් දකින්න ඕනි තරක්. මේ සිතුවිලි ඇති වෙන සිතුවිලි සිතුවිලි නැතිව ඉන්න එකක් නෙමෙයි ඒක තියෙන්නේ සමතේ. එහෙම එකක් නෙමෙයි. උපදින සිතට 100ක් අවදි හැම සිතටම 100ක් පවතිනවා. හැබැයි අපි හිතුවොත් මොකද ආ මේක ශබ්ද සිතක්. ආ මෙතන දැන් කපුටෙක් කියනවා. බල බල හිත හිත සිතුවිලි හදන්න ගියොත් මොකද එතකොට ඔරුව පෙරලෙනවා. ඒ කියන්නේ උපාදාන වෙනවා. ඒ කියන්නේ සර්පයා වලිගෙන් අල්ලා වගේ ඔලුවටම දෂ්ට කරනවා. ඒ කියන්නේ හැම සිතක්ම උපාදාන වෙලා අන්තිමට. එහෙම හොය හොය බලන එකක් නෙමෙයි. මෙතන සිහියක් කියන එක සිත සිත හොය හොය බලන එකක් නෙමෙයි. සිතක් කොහොමත් හට ගන්නවා. ඉතින් අපි මෙහෙම ගමු දැන් යෝග අවචරයේ නවකේ. සිහියක් නෙමෙයි කියන්නේ. නෑ සිහියක් අවදිනවනේ. ආ සිහියට ඒක අසුර. සිහිය කියන්නේ කොහෙත්ම සිතුවිල්ලක් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. සිහිය සිතුවිල්ලක් කරගන්නවා නම් ඒකත් සිහියට අසු වෙනවා. අපි මල්ටි හදනවා. ආ මේ මල්ටි හදනවානේ කියලා හිතනවා. ආ ඒක හිතොබ්බවට සිහියකුත් තියෙනවා. එහෙනම් ඒක විඥාන මායාව. එහෙනම් මේ සිහිය තමයි විපස්සනාව කියන්නේ. විපස්සනා කණික සමාධියකින් තොරව සමත පුබ්බංගමා ධම්මා විපස්සනා භාවේ තබ්බා විදර්ශනා පුබ්බංගමදා ධම්මා විපස්සනා භාවේ තබ්බා. ඒ කියන්නේ සමත යානිකයත් විපස්සනා යානිකයත් කියලා කොයි විදිහට කතා කරත් විපස්සනා කණික සමාධියකින් නිවන් දකින්න. මේ විපස්සනා කණික සමාධිය තුළ අනිමිත්ත සමාධිය උපදිනවා. ඒ මායායතු මාවත ලිපිනේ හොඳටම මේ ප්‍රත්‍යක්ෂ පැත්ත හරිම සරලයි. හරිම සරලයි මේකේ තියෙන්නේ අර පොඩ්ඩක් සියුම් මේ සියුම් තැනක් තියෙනවා ඒක තමයි මේ සිහිය කියන එක වෙනයි හිතපු ගමන් සිතවිල්ල. මේ සිහියයි. මේ දන්නවා මේ දැන් මේ දැන් මේ සිතට සිහියයි. හැබැයි ඒක හිතුවොත් සිතවිල්ල. හිතපු ගමන් සිතවිල්ල සිතවිල්ල බවට සිහිය තියෙනවා. සිතවිල්ල බවට සිහියක් තියෙනවා. එතකොට සිහියත් සිහිය එතකොට කවදාත් සිහිය එතකොට කිසිම තැනක පටලැවෙන්නේ නැහැ. අයි මේ දැන් හැම මොහොතෙම සිහියක් තියෙනවා. අපි අමුතුවෙන් සිත හොය හොය බලන්න යන එකක් නෙමෙයි. දැන් මේක පටලව ගත්ත තැනක් නිසා තමයි කියන සිද්ධ වෙලා තියෙන්නේ. සිතට සිහියක් පවතිනවා පමණයි. එතකොට ආවිදිනවා සිහියයි. බට පිට බලනවා ඒකට සිහියයි. බිත්තිය දකින්නවා දක බවට සිහියයි. පළවෙනි අධීර නම් මේයි. සිතක් හටගත්ත බවට සිහියක් තියෙනවා. ඒ සිත කුමද කියන එකටත් සිහියක් තියෙනවා. සමහර විට කේන්ති ගිහිලා වෙන්න පුළුවන්. එහෙනම් පටිග සිතක් පටිගයක් හටගත්ත බවට සිහියයි. කේන්ති ගිහිලා බවට සිහියක් තියෙනවා. ඒ සිහිය තියෙනවා කියන්නේ කුසලස උපසම්පදා තියෙනවා. කේන්ති කියවට සිහියක් තියෙන කෙනා දන්නවා එතනින් අයින්ට වෙන්න ඕනි කියලා. ඒ විතික්‍රමන වලට එන්නේ නැතුව ඇතුලේ තියෙන කේන්තිය පිටට වචනේ පිට කරන්නේ නැති වෙනවා. ඒකට හේතුව සිහිය නිසා. එතනින් අයින්ට වෙනවා ස්ථානෙන් අයින්ට වෙනවා. අර සබ්බවස සූත්‍රයේ තියෙන පරිවර්ජන පහතබ්බා විනෝදන පහතබ්බා දිවාසන පහත සංවර පහතබ්බා කියන ওই ටික තමයි. සිහිය තියෙනවා නම් ඔය ඔක්කොම පරිවර්ජණය වෙනවා. පටිසේව ඔක්කොම ටික වෙනවා. සංවර ඔක්කොම ටික වෙනවා. අයි සිහිය තියෙනවානේ. දැන් කේන්ති කියලා දන්නවනේ. ඉතින් එතනට මොකටද පිච්ච පිච්ච නැතිනම් අයින්ට වෙනවා. සිහිය තියෙනවා. සිහිය දිනුනොයි. සිහියට හසු වෙනවා රාගසිතක් නම් රාගසිතක් කියන්නේ. සිහිය රාසු වෙනවා මේ සිතුවිලි මනෝමය අතීතය මතක් කරන එක සිහියයි. ඉතින් සිතුවිලි ඇති වෙනවා ඇති වෙනවා සිතේ ස්වභාවය. මූලික අධීරයට මොකද්ද මේ සිත කියන එක අදාළ නැහැ. මේක රාග සිතක් ආ මේක දේශ සිතක් ආ රාග සිතට දුක සත්‍ය පෙන්වන ඕව කතන්දර මේකේ නෑ. මේ කියන මූලික අධීරේ නෑ. ඒක අපි බලමු පස්සේ. අපි පළවෙනි එක හොඳට තියෙන්න ඕනේ පත්‍යං වෙලා මේක තමයි බේස් එක. හැම සිතටම 100ක් තියෙනවා. ඒ සිහිය හිත වැඩගත් වෙන්නේ. ඊතරයි කුසලස් උපසම්පදා. අර සබ්බපාපස කරන සිතුවිලි අකුසල. සිතුවිලි අකුසල. ඒකේ නාම රූප තේනවා. ඒකේ දෙයක් තියෙනවා. හැබැයි ඒ සිතට තමයි සිතුවිලි මේ සිත කටගත්ත බවට තමයි සිහිය තමයි මෙතන ඥානය අවදින මාවත අපි හඳුනා ගන්නවා. සිහිය. මේ සිහිය කියන්නේ අර සතිය වඩන එක නෙමෙයි. සතිය වඩන එක එක එක අරමුණක සති නිමිත්තක පිහිටවගෙන ඉන්නවා වෙන අරමුණු එන්න නොදී මේකේම මේ අරමුණු සාමාන්‍ය විදිහට එනවා ඒ අරමුණු වෙන බවට සිහියක් තියෙනවා. ඒකයි කිව්වේ සති නිමිත්ත තුළ සමාධිය හිර වුණොත් අන්න නිධ්‍යාන කියලා පෙන්වනවා බුදුන් වහන්සේ. ඒක උපක්ලේශ සූත්‍රවල උපක්ලේශයක් කියලා කිව්වා අන්න විදර්ශනා සමාධියට. ওই දෙක පටලවා ගන්න හොඳ නැහැ. සතිය වඩන එක තුළ අතුලාන්තයට එනවා තම්පත් බව. ඒක නිසා සතියත් නරක නැහැ. හිත විසිරෙනකොටත් මේ සිහිය නැති වෙනවා. ඒක නිසා සතිය වඩන එකේ වෙනම වෙනම වටිනාකමකුත් තියෙනවා. ඒකයි සමත විපස්සනා යුගන්ධන් කියන්නේ හේතුවකුත් තියෙනවා. ඒක ගැඹුරින් ගැඹුරට යනකොට තව තව මතුවෙනවා. හැබැයි මෙතන පටලවා ගන්න එපා. විපස්සනා කණික සමාධියක් කියන විපස්සනා යානිකයාගේ මූලික අධීර තමයි මොන සිත දෙන්නේ කියන එක අදාළ නැහැ. සිතට සිහියක් පවතිනවා හැබැයි. සිහිය තමයි දිනු කරන්නේ. එතකොට අපි දන්නවා උදේ ඥානෙ, උදේවැය ඥානෙ, වයතුපට්ඨා ඥාන, දස ඥාන ගැන අපි කතා කරනවා. මේ ආසවක්ඛ්‍යා ඥාන මේ ඔක්කොම විදර්ශනා ඔක්කොම දන්නවා දස ඥාන කියන්නේ විදර්ශනා සමාධි කියලා. හැමෝම දන්නවා සෝතාපන්න මේ ඔක්කොම විදර්ශනා මේ මේ විදර්ශනා භූමිය තුල හමු වෙන්නේ. පෘථග්ජන භූමිය තුල ලෞකික සමාධිය වල මේව හමු වෙන්නේ නැහැ. ලෝකෝත්තර සමාධිය හමු වෙන්නේ නැහැ. එහෙනම් සිහිය, සිතට තේන සිහිය. ස්කන්ධය කියන්නේ සිත එන අරමුණයි. අරමුණ තමයි එතකොට මේ සිතක් කියන්නේ. එතකොට එතනට තියෙන සිහියයි මේ කතා කරන්නේ. එහෙනම් කුසලස්ස උපසම්පදා. හා සචිත්ත පරියෝ දපණං කියන ඊගාව තන්ට එන්නේ මෙන්න මේකේ සත්‍ය දැක්කොත් පමණයි. අපිට එතනට එන්න කලින් මෙතන දිනු කරලා තියෙන්න ඕනේ. සිහිය. හැම මොහොතෙම සිහියක් පවතිනවා. මේක ඉතින් 100 තියනවා තියනවා කියන්නේ ගොඩක් එයා දන්නවා යාට වරදිනවද තියනවද මාන්නේ වැඩි වෙලාද අහංකාර වෙලාද තව කෙනෙක් පහත් කරලා කතා කරනවද තමන් උසස් කරලා කතා කරනවද ඔක්කොම 100ට යසු වෙනවා ඉස්සලා මේක හොඳට තියෙන්න ඕනේ ධම්මචක්කුසේ අවදි වෙන්නේ මෙතන තිබුණොත් තමයි ඒ හොඳට තූක කරස් උපසම්පදා කියන තැන හොඳට තියෙන්න ඕනේ එතකොට මෙතනදී අපි දැන් දැන් ඔන්න සිහිය තියෙනවා නම් අපි මල් ටික දෝවණේ කරනවාද හදනවාද දැන් සිත විසිරෙනවද පිට යනවාද හැමතෙටම සිහියයි. සිහිය දියුණුවයි. එතකොට මේ තුලම තියෙන ලොකු දියුණුවක්. Taman ගැන හොඳට කැඩපත වගේ පේන ගන්නවා. කණ්ණාඩියෙන් Taman දිහා බැලුවහම පේනවා වගේ Tamanගේ සිතේ ස්වභාවය පේන ගන්නවා. මේ සිත මොන සිතක්ද මේ තමන්ට තියෙන දැන් ඊගාවට දැන් මෙතනට උපනිශ්‍රය වෙනවා අර අපි කියපු කාරණාව ඒ කියන්නේ මේක ශබ්ද සිතක්. අර ඒක පොඩ්ඩක් අන්න එතකොට 180 වෙනවා. මේක ශබ්ද සිතක්. ආ මේක වර්ණ සිතක්. මේක දැන් වෙන එකක්. මේක කාය ප්‍රසාදයක්. මේක චක්කු ප්‍රසාදයක්. මේක එතකොට අපිට දැන් 80 වෙනවා මේක. 100ට. මේක මේ මේ මෙතන තියෙන ආයතන ටික වෙනම 180 වෙනවා. ඒක ඊගාව අධ්‍යයනයට ගන්න පුළුවන්. පළවෙනි අධියර විදියට සිහිය විහිත විසිරෙනවා අර සති නිමිත්තක පොඩ්ඩක් පිටව ගත්තොත් කමක් නැහැ. සිත විසිරෙන චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍යයි ඒක පළවෙනි. හැබැයි ඊට පස්සේ සිහිය තමයි ගන්න ඕනේ. හැබැයි විදර්ශනා අනේකට අපි පළවෙනි එක විදියටම දෙන්නේ සමතේ තියෙන ටික නැතුව සිහිය තමයි පළවෙනි එක.